බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා වූ ආකාරයෙන් ඒකත් මහා විලකුණ ඇවිල්ලා මේ සතර ස්වභාවයේ තේරුම් අරගෙන ලෝක ස්වභාවයේ තේරුම් අරගෙන මේ ලෝකේ කුමක් හොඳයි කියලා අල්ලා ගන්නද කුමක් සාන්තයි බයින්දයි දාවයි කියලා අල්ලා ගන්නද කියලා මේ කරන්නේ අල්ලා ගන්න දෙයක් නැති පිළිගත් ලෝකේ ස්වභාවය වටහා ගන්න විදර්ශනාත්මක ගොඩක් වඩා වඩා මේ මහා ප්‍රඥාවෙන් ලෝකේ පිළිබඳ තියෙන බලාපොරොත්තු අත්හැරලා නිවනට හිත පිටවාගෙන ඒ උතුම් නිවන් සාක්ෂිය උදා කරගන්න බලාපොරොත්තු සමාගෙනයි. අද මේ දුර වේලාවක් මේ භාවනා යෝගීව මේ උතුම් ධර්මාභෝධය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා හිතා ගන්න ඕනේ. ඉතින් හිතාගෙන මගෙන් මනිය බුලන් කොටක් වේවා. අනිකට හරදරයක් වේවා කියන ආ වරිස්ථානය සබාගෙන ආන්තව නිසංකලව මේ උතුම් කර්මස්ථාන සවන් දීලා ඉත බලාපොරොත්තු වෙන්න. සවන් දීමෙන් අරතෝ පොතක පස්සේ ලැබෙනවා. කල්යාණ මිත්‍ර සංසාරිය නිසා ධර්මාභූතය ලැබෙන ඒ ධම් කාණ්ඩේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. නුවණින් මෙනෙහි කිරීම මේ පිළිතුරු සතු වැඩක්. අනුකූල ප්‍රතිපත්තියට ගැත් වෙලා අනුකූල ප්‍රතිපත්තිය පිළිලයි දැනෙන්නේ. එනම් සමල බෝධාපන්න අංග සම්පූර්ණලා තියෙන්නේ. ඵල නොලැබු කෙනෙක් නැත්නම් ඵල ලැබීමට හේතු වෙනවා. ඵල ලැබු කෙනෙක් නැත්නම් ඉහළ ඵලයන් ලැබීමට හේතු වෙනවා. සීල සමාධි ප්‍රඥා කියන මේ ජීවිත නා නම් පදේ දෙවමි නිවනට යොමු වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි Bye.

උපලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරි වෙනාතයි අතහැරි වෙත්කා නොඇල්මනාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවන නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතේ සයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවන වෙත්වා මිදීමනාතයි වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවන මනාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත් hello. නාටයි නිවනම වෙත්වා නිවනම නාටයි නිවනම වෙත්වා නිවනම නාටයි නිවන අතහැරි මනාතයි අතහැරි මේ නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත් සතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත් අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම නාතයි නොඇල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවන මනාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවන මනාතයි නිවන මේ වෙත්වා නිවන මනාතයි නිවන මේ වෙත්වා රූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි මතහැරීම නාතයි වායි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නාතයි නිවනමේ නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවන මනාතයි නිවන මේ වෙත්වා නිවන මනාතයි නිවන අතහැරීම නාතයි අතහැරීම වෙත්වා தயை நிவனமே வெத்வா நிவனமே நாதை நிவனமே வெத்வா நிவனமே நாதை நிவன යි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත් life. නිවනමේ වෙත්වා නිවනමේ නාතයි නිවනමේ වෙත්වා නිවනමේ නාතයි නිවනම වෙත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක යටයි අතහැරීම වෙස්කා නොඇල්මනාතයි නොඇල්ම වෙස්වා මිදීමනාතයි මිදීම වෙස්වා හැරීම වෙත්වා නොඇල්ම නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවන